සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සියලුම යෝගාර්ථ පිළිපදින අවසර අපි මේ වෙනකොට මාස කීපයක් නැත්නම් සති කීපයක් එක දිගටම ධර්ම දේශනා පැවැත්වීමේ ඒ අනුව ධර්ම දේශනාවල සඳහන් උපදේශ අනුව භාවනා මානසිකාර්යය පැවැත්වීමෙන් අපගේ මේ යෝගාවචර ජීවිතයේ සීලයකට සමාධියකට ප්‍රඥාවකට සුදු දෙන මේ පිළිපන්න ජීවිතයේ යම් යම් අත්දැකීම් සුළු වශයෙන් හෝ විශාල වශයෙන් දැන් ලබලා තියෙනවා. මේ ධර්ම දේශනා මාලාව විකාශනය වෙලා යන වෙලාවේ මුලින්ම මේ භික්ෂු ජීවිතයක් කියන යෝගාවචර ජීවිතයක් කියන සීලයට සමාධියට ප්‍රඥාවට කැපූ ජීවිතයක් කියන මේ අපේ දිනචරියාවේ සම්මා දිට්ඨිය විපස්සනා සම්මා දිට්ඨිය තනවාඩා ගැනීම අපගේ පරම යුතුයකම බව අපි තේරුම් අරගත්තා. ඒ අනුව අපි මේ සම්මා දිට්ඨියට සීලය වශයෙන් අනුග්‍රහ දැක්විය යුතුයි. සුතය වශයෙන් අහුම්කන් දීමෙන් කරුණු කාරණා දැන ගැනීමෙන් අනුග්‍රහ දක්විය යුතුයි සාකච්ඡා අනුග්‍රහිතය දන්නා කෙනෙක් එක්ක මේ පාර ගැන සමව ගමන් කරන කෙනෙක් එක්ක නැත්නම් Tamanට පෙර ආතු ගියා වූ කල්යාණ මිත්‍රෙක් එක්ක සාකච්ඡා පැවැත්වීමෙන් මේ සම්මා දිට්ඨිය ඍජු කරගත යුතුයි මේ පිටියට බාහිරින් උදව් කරගත්ත ලබාගත් උදව් ඇතුව සමාධිය වැඩි යුතුයි සමාධි අනුග්‍රහය දක්විය යුතුයි ඒ අනුව අඤ්ඤා අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ දක්විය යුතුයි මේ විදිහට අපේ සම්මා දිට්ඨිය විවිධ පැති වලින් කනා වඩාගෙන ඉදිරියට ගෙන යාම යෝගාවචරයේ කුගේම යුතුයකම බවත් යෝගාවචරයාගේ එකම යුතුයකම බවත් දැන් පැහැදිලි මේ විදිහට විපස්සනා සම්මාදිට්ඨිය තනවන යනකොට ඒ යෝගාවචරයට ලැබෙන උපදෙස් අනුව ප්‍රධානයෙන්ම තමන්ගේ මූල කර්මස්ථානය එක දිගට නොනිමිත්ත වීරියකින් පැහැදිලි නිවැරදි එල්ලේකින් යුක්තව මෙනෙහි කරගෙන යනකොට ඒ හිතේ සමාධියක් මතුවෙන මතුවෙන අරමුණට යොමු වෙලා මතුවෙන මතුවෙන අරමුණේ තැන්පත් වෙන ක්ෂණික වශයෙන් පහළ වෙන සමාධිය පහළ වෙනවා. ඒ පහළ වෙනකොට හිත ගොනු වෙනවා. හිතේ එකලස් භාවයකට සමාධි භාවයකටපත් වෙනවා. ඒපත් වෙච්ච හිතට අර ඉදිරියේ යොමු කරන්ට එල්ල කරන්ට අරමුණු වූ අරමුණ ඊටාම පැහැදිලිව සාන්සුතෙන් ප්‍රකටව පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට දකින්න දකින්න ඕනෑම අරමුණක ප්‍රකටව පවතිනා වූ අරමුණත් ඒ අරමුණ ලෙස අරමුණ වෙත සාංශුද්ධෙන් නිස්කලංකව ගොනුවක් ඇතුව පිටු භාවයක් ඇතුව ආවධානව බලා සිටින හිතක් කියන මේ දෙපාර්ශ්වයේ පේ කරන්නේ. මේකට භාවනා වචන මාලාව අනුව අරමුණ නම් වූ රූප ධර්මයක් හිත නම් වූ නාම ධර්මයක් කියලා විස්තර කරනවා. දැන් මේ බොහෝම දෙනාට මේ දේවල් සුත්තමේ වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ සමාරත්තන්ට භාවනාමේ වශයෙන්ුත් පැහැදිලි මොකද වැඩ කරන පිරිසක් නිසා මේ විදිහට යම් කෙනෙක් සමාධි හිතින් මතුවෙනා වූ ක්ෂණික සමාධිය මත තමන්ගේම හිත සාවධානව වෙද්දී අරමුණ දිහා බලාන ඉන්නකොට අර විදිහට අරමුණ නාම ධර්ම අරමුණ කියනා වූ රූප ධර්ම හිත කියනා වූ නාම ධර්මයක් වෙන් වෙන්ව වැටෙනකොට ඒ දෙක අතර පටලැවීමක් නැතුව සාංශුද්ධෙන් වෙන්ව වැටෙන බවත් තැන්පත් හිතට සම්තුම් හිතට අරමුණ වෙනදට වඩා ගැඹුරකින් වෙනදට වඩා සමීපව වෙනදට වඩා විස්තර දැකගත හැකි බවත් අත් දකින්න පුළුවන් එස්පනා අපිට අරමුණ තියෙද්දීම හිත සමාධිමත්ව ඒ දෙස මුළු හිතින් බලන ඉන්නවනම් අරමුණ දැක ගන්න පුළුවන් මේක නිසා මේ දකින දකින අරමුණේ අත්ත වශයෙන්ම ප්‍රධාන වශයෙන්ම මූල කර්මස්ථානයේ පුහුණු කරන හිත පහු වෙනකොට මතුවෙනා වූ අනෙකුත් අරමුණු අනුව මේ විදිහට මානසිකාරය පවත්වනකොට දකින දකින අරමුණේ කියන වචනේ කියන්න පුළුවන්. අරමුණේ රූප ධර්ම මේවය, නාම ධර්ම මේවය කියලා උවෙන් වෙන්න ගන්න. මේක බොහොම සාන්ත ලාභදායී අවස්ථාවක් යෝගාවචරයට. යෝගාවචර ජීවිතයේ මුල් අවස්ථාවේ තමන් ගන්නා ප්‍රයත්නයේ ලැබෙන ලාභයක් කියලා ගන්න පුළුවන්. මේක විපස්සනා ඥාන කතාවේ මේ මේ தත්ත්වය හොඳට තහවුරු වුණාම ඒක ඥානයක් වශයෙන් හඳුන්වලා දෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාමය නාමයේ වශයෙන් පිරිසිදු දැනගන්නවා රූපයේ රූපයේ වශයෙන් පිරිසිදු දැනගන්නවා නමුත් මේ දේ වෙන්නේ දෙකම එකට දෙක පරිච්ඡේද කරගන්නවා පිරිසිදු දැක ගන්නවා. නාම රූප දෙක තුලින්මයි මේ අවබෝධය පහළ වෙන්නේ. නමුත් නාම රූප දෙකේ පටලැවිල්ලක් නැහැ. අරමුණ ලස්සනයි කියලා හිත ලස්සන කරගන්න යන්නේ නැහැ. අරමුණ කැතයි කියලා හිත කැත කරගන්න යන්නේ නැහැ. අරමුණ පහසුයි කියලා හිත පහසු කරගන්න යන්නේ නැහැ. අරමුණ දුෂ්කරයි කියලා හිත දුෂ්කර ගන්න හම් වෙන්නේ නැහැ. අරමුණ පහසු වුණත් අපහසු වුණත් ප්‍රිය වුණත් අප්‍රිය වුණත් හිත හිතම. මේ දෙක අතර පටලැවිල්ලක් නැහැ. හොඳට වෙන් කරලා දැනගන්න. මේ කරලා තියෙද්දි යෝගාවචරයා පැහැදිලි උපදේශ මාලාව කරුතන් හීලා සැලකමින් ගල් කරමින් සැලකිල්ලෙන් භාවනාව කරගෙන යනවනම් අර නාම ධර්ම නිසා හිත වෙනස් වෙන හැටි වෙනස් වෙච්ච හිතකින් නාම ධර්ම වලට බලපාන හැටි ඒ වගේම නාම ධර්ම නාම වෙනස් වෙච්ච රූප ධර්ම නිසා හිත බලපාන හැටි කියන රූප නිසා හිතට නාමයට බලපෑම ඇති වෙන හැටි නැත්නම් නාම හේතුවෙන් රූප පහළ වෙන හැටි රූප හේතුවෙන් නාම පහළ වෙන හැටි රූප හේතුවෙන් රූප පහළ වෙන හැටි නාම හේතුවෙන් නාම පහළ වෙන හැටි කියලා අර ඉස්සෙල්ලා පිරිසිඳ වශයෙන් දැනගත්තා වූ නාම රූප ධර්ම එකිනෙකා විශේෂයි බලපාමින් වෙනම වැඩ ක්‍රියාපටිපාටියක් සිදු වෙන බව යෝගාවචරාගේ සංපත් සාන්ත හිතට වැටෙනවා මේ අවස්ථාව නිසාම භෞතික ආධ්‍යාත්මික ජීවිතයේ පසක තිබේදී භෞතික ජීවිතයට පවා කෙනෙක් කරගෙන යන ලෞකික වැඩ කටයුත්තකට පවා බොහෝම ආනිසංසදායක ඥානයක් බවටපත් වෙනවා. මොකද දේවල් සිදු වෙනකොට හේතුව අනුවම ඵලයේ සිදු වෙන හැටි හේතු වල බලපෑම නිසා ඵලයේ වෙනස් වෙන හැටි නැවත ඒ ඵලය තව දෙයකට හේතු වෙන හැටි ආදී විදිහට විශාල ගැඹුරකට මුල පුරනවා. විපස්සනාවේ හැටියට පච්චේ පරිග්‍රහ ඥාන නැත්නම් සප්පච්චේ පරිග්‍රහ ඥානයේ වශයෙන් හඳුන්වනවා. තමන්ට හේතුඵල වශයෙන් නාම රූප සම්බන්ධ වෙන හැටි වැටහෙනවා. මේක විස්තර සහිතව ඉතාම ඉවසිල්ලෙන් හැදෑරිය යුතු කොටස. මේ කොටස හදාරගෙන යනවනම් යෝගාවචරයේකට සැක පහළ වීම තියෙන ඉඩ නැතුව යනවා. මේක මෙහෙම දෝ එහෙම දෝ කියලා ගත්ත සැක අවශ්‍ය නැහැ මේක මෙහෙම නිසාමයි කියලා ඒකාන්තයෙන්ම දේවලට යම් කිසි සිද්ධිය වලට සංසිද්ධිය වලට හේතුව වැටෙන්න පටන් ගන්නවා මේ අවස්ථාව ඒ නිසා ඉපිරිසිදුව පාවිච්චි කරනවා නම් ඔය සැක නිසා ජීවිතයේ විශාල වශයෙන් අවුල් කරගන්න අනුන්ට අවුල් කරලා දෙන අවසානයේ තමනොත් ජීවිතේ නාස්ති කරගන්න විනාශ කරගන්න තරමට දියුණු වෙන සැක ඇති පුද්ගලයේ අදුම තරමේ මෙන්න මෙතෙන්ට එනකන්වත් භාවනාව සාංශූපයෙන් කරගෙන ගිහිලා මේ ඥානයේ අයිතිවාසිකමට ගත්තොත් ඒ පුද්ගලයාට නිවන් දැක්ක වගේ ලොකු සහනයක් ලැබෙනවා. ඒක නිසා අපේ ජීවිතවල කොයි අවස්ථාවලත් අපිට මේ සැක නිසා ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා අපි සෑම සිල් දෙනාටමත් මේ ඥානය අදාළයි. සමහරුන්ට මේ නිවරණය අදිම බලපානවා. එවැනි අත්තන්ට භාවනාවෙන් ප්‍රතිඵල ගන්නට අමාරුයි. මොකද මේ ඥානය දක්වා එක විදු පැහැදිලි ගමනක් නැති නිසා වරින් වර භාවනාව කරන්නේ. ඒ නිසා මේ සෑම ඥානයක්ම ළඟා කර ගැනීමෙන් විශාල ආනිසංස රාශි අපි ලබා ගනිමින් මේ විෂයේ තව තවත් හිත සම්පාදනය කරගන්නවා නම් හිත ඉදිරියට වැඩෙනකොට මේ අනුව නාම ධර්ම රූප ධර්ම එකිනෙකට බලපාන තුලින් වෙනවා මේ නාම ධර්ම කියලා කියන්නේ හොඳට පේනකොට හොඳට ලං වෙලා බලනකොට වේග පහළ වෙමින් වේගයෙන් නැති සංතතියක් සංසිද්ධියක් එහෙම නැතුව ඒ තුල මේ ක්‍රියාවක් පුරුදු නැහැ ඒ ඒ බව ඇත්තම නාම රූප වශයෙන් වෙන්කොට දකින්න කොටත් වැටෙනවා. නමුත් නාම රූප අතර සම්බන්ධතාවය වැටෙන තැනට යනකොට මේ වහවහ ඇති වී නැති වෙන පැත්තක් ලං වෙලා පේන්න ගන්නවා. මේ මත්තමත් ඉදිරියට තව යෝගාවචරය භාවනා කරනවා නම් මේ වහවහ ඇති වී යන ස්වરૂපයේ නාම ධර්ම වලට විතරක් නෙවෙයි රූප ධර්ම වලට සාධාරණයි. රූප ධර්ම වලට විතරක් නෙවෙයි නාම ධර්ම වලට සාධාරණයි. මේ විදිහට බලනවා නම් හේතුවටත් මේ මේ මේ ස්වභාවයමයි ඵලයේ මේ ස්වභාවයමයි කියලා අපි මෙතන හේතුඵල නාම රූප වශයෙන් බෙදාගෙන හිටියද සෑම සියලු දෙයක්ම ඇති ධර්මතාවයක් වශයෙන් සෑම නාම ධර්මයකත් සෑම රූප ධර්මයකත් ඇත්තා වූ ධර්මතාවයක් වශයෙන් මේ වහා ඇති වී නැති වී යන භාවයේ වැටෙන්න පටන් ගන්නවා මේ සඳහා යෝගාවචරයා කලින් අහලා එවැනි ඥානයක් එවැනි දැනුමක් සත්‍ය දැනුමක් බව තේරුම් අරගෙන හිටියොත් ඒ වැටෙන අවස්ථාවවලදී ලොකු සන්තෝෂයක් පහළ වෙනවා. ලොකු උනන්දුවක් ඇති වෙනවා. ශ්‍රද්ධාවක්, වීරියක් පහළ වෙනවා. ඒ නිසා වහන්සේ මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නට අවශ්‍ය කරන උපදේශ පෙළගස්වන අවස්ථාවේ මොනවද ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ? ශ්‍රද්ධාව, වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ඉන්ද්‍රියන් ඉතාමත් අවශ්‍ය කරන භාවනාවට මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්නට උපදෙස් දෙනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ uppannā uppannāna sankhārāna khayamevāna passati. වහන්සේ සඳහන් කරනවා එවැනි යෝගාවචරයේ ශ්‍රද්ධාව ගැඹුරු ශ්‍රද්ධාවක් වාටපත් කරගන්න, වීරිය අඛණ්ඩ වීරියක් වාටපත් කරගන්න, සතිය නොකැඩෙන සතියක් වාටපත් කරගන්න සමාධිය ගැඹුරු සමාධියක් බවට පත් කරගන්න ඥානය පළල් ඥානයක් බවට පත් කරගන්න ඕන යෝගාවචරයන්න් උප්පන්නා වූ සෑම සංස්කාර ධර්මයක්ම වහා ඡේදී යන බව පිළිගන්ට ලැස්තේ. එහෙම නැති වුණොත් මේ මට්ටමට ආවත් අරමුණ ගෙවිලා ගියා අරමුණ නොපෙනී ගියා එහෙම නැත්නම් අරමුණ විස්තර කරගන්න බෑ මට බොහොම වේගයි කියලා මේක මන්ද උත්සාහයට කාරණාවක් කරගන්නවා. මේක භාවනාවේ දුර්වලකමක් විදිහට දකින්න පටන් ගන්නවා. ඒ නිසායි මේ නිතර නිතර ධර්ම දේශනාවලට අහුම්කන් දීමෙන් ඒ කියන්නේ විපස්සනා ධර්ම දේශනාවලට අහුම්කන් දීමේ වටිනාකම. එතකොට ඒ යෝගාවචරයාගේ අර වහා ඇති වී නැති වී යන ස්වરૂපේ දකින්න දකින්න ඒක භාවනාවේ ආනිසංශයක් බව තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න හිත සූදානම් වෙනවා. පිළිගන්න සූදානම්ක් එවැනි කෙනාට ඊගේ දකින්නකොට සන්තෝෂේ පහළ වෙලා සද්ධා විරිය ආදී ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. මේ විදිහට යනකොට ඒ යෝගාවචරය මුලින්ම මේ වහා ඇති වී නැති වී යන ස්වરૂපය මේ එකකවත් දීර්ඝ පැවැත්මක් මේ ස්ත්‍රියක මේ පුරුෂයෙක් මේක කලුය මේක රතුය මේක දිගය මේක ප්‍රියය මේක අප්‍රියය මේක දුරය මේක ළඟය ආදී විදිහට වර්ග ભેද කරන්න බැරි වහා ගෙවි යන වහා මතුවෙන ස්වරූපයක් පවතින්නේ කියන නිසා මේ කාරණාව තේරුම් ගන්න නිසා යෝගාවචරයට විශාල සහන් එලියක් පහසුවක් විපස්සනාවට බැස ගන්නට ආරම්භයක් සිදු වෙනවා. ඒ අවස්ථාවේදී මේ දකින දකින සෑම හේතුවෙත් දකින දකින සෑම ඵලෙත් දකින දකින සෑම නාමයේ දකින දකින සෑම රූපයේ මේ විදිහට වහා ඇති වී නැති වී යන බව වැටහෙනකොට මේ යෝගාවචරයේ හිත දැන් හොඳට විපස්සනාවට සූදානම් වෙනවා මේ විදිහට සූදානම් වෙන යෝගාවචරය ප්‍රධාන වශයෙන්ම අරමුණු අඩු කරන්ට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා එහෙම නැතුව වැඩ රාශි කර ගන්න ගත්තොත් එක වැඩක ඇති සවිස්තර දැක ගන්න බැරුව යනවා ඒ නිසා කටයුතු කරනකොට සදින්ද්‍රිය තුලට එන අරමුණු අදු වෙන ආකාරයේ කටයුතු දිනචරියාවක් සූදානම් කර ගන්න ඕන. අපි පහුගිය ධර්ම දේශනාවල සඳහන් කර ගන්නට යෙදුන ඒ විදිහට නැතුව යම් කිසි කෙනෙක් පුරුදු පරිදි අපි ගිහි ගෙවල ගත කරන අවස්ථාවලදී ගිහි ගෙවල කටයුතු වල යෙදෙන විදිහට වහා වහා යම් යම් දේවල් ඉක්මනින් ඉක්මනින් කරලා ඉවර කරන අදහසෙන් හරියට යන්ත්‍රයක් වාගේ එහෙම නැත්නම් මේ කුරුමිනි සත්තු ආගේ වැඩ කරන්න ගත්තොත් අපිට මේ විදිහේ ගැඹුරක් මේ විදිහේ පැහැදිලිකමක් මේ විදිහේ පිරිසුදුකමක් දැක ගන්න බැරි වෙනවා. සාංශුද්ධයක් නැතුව යනවා. ඒ නිසා යෝගාවචර ජීවිතයේදී අපිට ලැබෙන අවස්ථාව ඒ දකින දකින අහන අහන ආග්‍රහණය කරන රස බලන ස්පර්ශය ලබන හිතට හිතෙන මේ සෑම දේවල්ම පෝර දාලා වැඩි කරන්න යන්න ඕනේ නෑ ව්‍යායාම වැඩ ක්‍රියාකාරකම් අඩු කරලා ඉදිරිපත් වෙන සෑම අරමුණකම මේ විදිහට විපස්සනාවට පාදක වෙන මූල ස්වરૂප මතුවෙන විදිහට භාවනා ගෙනියන්න. එහෙම ගෙනියුවේ නැත්නම් මේ තුල අර වේගයෙන් සිදුවෙන වැඩ රාජකාරී ප්‍රමාණය Tamante පැහැදිලිව තේරුම් අරගන්න තරම් හිතේ සමාධියකුත් නැහැ අවධානයකුත් නැහැ ගෞරවයකුත් නැත්නම් මේ තුල මේ සංසාරයේ ඉදිරියට ගෙනියන කෙලෙස් වැඩිවීමක් සිදු ඒක අර වැඩ රාජකාරී බහුල ගත කරන ජීවිතයේ යටිපහුව වෙනවා. අහු වෙන්නේ නැහැ. හීන් නූලෙන් වැඩේ සිද්ධ වෙනවා. දන්නේ නැහැ. ඒ නිසා ඒ කෙලෙස් පවතින තාකල් ඒ පුද්ගලයා එක්කෝ කුසල කර්ම රැස් කරනවා. එහෙම නැත්නම් අකුසල කර්ම රැස් කරනවා. මේ දෙකට විවෘතව ඉඳ දුන්නොත් ලෝක ස්වરૂපේ හැටියට වැඩියෙන් රැස් වෙන්නේ අකුසල කර්ම. ඒක අවබෝධ කළා වූ බුදු රජාණන් වහන්සේ ප්‍රධාන කරගත් සෑම කල්යාණ මිත්‍රයෙක්ම දන්නේ සාමාන්‍ය බුද්ධිය ඇති කෙනෙකුත් පිළිගන්න දෙයක්. කෙලෙස් පිළිබඳ අවබෝධයකින් තොරව වෙනදී වෙන්න ඇරියොත් කුසල කර්මත් සිද්ධ වෙනවා. අකුසල කර්මත් සිද්ධ වෙනවා. නමුත් බහුලව සිද්ධ වෙන්නේ අකුසල කර්ම. මේ නිසා මේ කුසල කර්ම හෝ වේවා අකුසල කර්ම හෝ වේවා කර්මයේ විපාක දෙනකොට බොහෝ විට අපි පහලට තමයි ඇදලා බර වෙනවා එන්න එන්න බර වෙලා බර වෙලා පල්ලෙහාට වැටෙනවා නීච තත්ත්වයට වැටෙනවා පහත් තත්ත්වයට වැටෙනවා බොහොම කලාතුරකින් තමයි ඉහළ තත්ත්වයට යන්නේ උත්සාහයෙන් තොරව නොයන මට්ටමක් තියෙනවා ඒ නිසා අපි මෙතනදී ධර්ම දේශනාදී මතු කරගත්තා අපි එක්කෝ අහලා එහෙම නැත්නම් අපි පෙර අහපු දෙයක් නැවත ස්මරණය කිරීමෙන් කල්පනා කිරීමෙන් නැත්නම් භාවනාවෙන් තේරුම් ගන්න ඕනේ මේ විදිහට මේ සංසාරේ වත්තේ කරකැවීම සිදුවෙන එක දැක ගන්න ලැබුණොත් තමයි අපිට කවදා හරි මේක නතර කරගන්න පුළුවන්. ඒ නිසා ධර්ම දේශනාවේදී ඉදිරිපත් කළා කොහොමද මේ සංසාර වටය මේ විෂම චක්‍රය කරකැවෙන්න අනු චක්‍ර අපිට ඔරලෝසුවක් වැඩ කරනකොට ඒක ඇතුලේ කටු තුන තේන්ත ලස්සනට රවුම ඉස්සරහා කරකවුනට අපි දන්නවා මේක පිටිපස්සේ තව රවුම් රාශියක් වැඩ. ඒක පේන්නේ නැහැ. නමුත් ඉදිරියේ තියෙන අර ලස්සන රවුම විතරයි අපිට වේලාව දක්වන්නේ. නමුත් පිටිපස්සේ රවුම් රාශිය අපිට පේන්නේ. අන්න ඒ වගේ තමයි මේ සංසාරේ ඔපේ දාලා හැඩ කරලා කාමයන්ගේ බඳවාලන මලපුඩු ස්වરૂපයේ නැත්තම් හිත් මායා කරන ස්වરૂපේ තමයි එළිය තියෙන්නේ. නමුත් පිටිපස්සේ විශාල පද යාන්ත්‍රණයකින් අපි මොහොතක් මොහොතක් පාසා ඒ මලපුඩුවට අහුවෙන ඒ හැම කන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ ධර්ම දේශනාවේ යෝගාවචර ජීවිතයේ තුළ මේ වට කරකැවෙන ආකාරය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න උත්සාහ කරා. මේ අනුව අපි තීරුම් ගත්තා මේ සංසාර වටය ප්‍රධාන වශයෙන් වට තුනකින් සමන්විතයි. කිලේශ වටය, කම්ම වටය, විපාක වටය. අපි කිලස් වටේ සඳහා අවිද්‍යාව, තණ්හාව, උපාදානය කියනවා. ඇත්ත ඇති හැටියෙන් නොදැනීම ඒ නොදන්නා නිසා ඒ දේ හොඳයයි සුභයයි සුඛයයි විදිහට බාර ගන්නා ස්වරූපේ බාරගෙන ඒ දේ ලබා ගැනීමට දැඩි කොට ලබා ගැනීමට ව්‍යාපාර කරමින් අනුන් පරේමින් ඉදිරියට යන්න හදන මේ ගමන මේකට කෙලස් වර්ථය කියලා කියනවා. මෙන්න මේ ව්‍යාපාරය නිසා අප තුළින් කායික කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් විවිධාකාර කෙලස් රාශි පහළ. අකුසල කර්ම රාශි පහළ වෙනවා. දුස්චරිත රාශි පහළ වෙනවා. මේ පහළ වෙන දුස්චරිත එකක්වත් විපාක නොදී අරින්නේ නැහැ. මේ ක්ෂණේ අපි ලැබුණා වූ తాවකාලික අරමුණක ප්‍රියමනාප භාවය නිසා වචනයෙන්, කයින්, හිතින් ගොරෝසු වැඩ කරනවා ඒවට විපාක ලැබෙනකොට අපියාත් එක ගහගා අඬනවා. නමුත් ඒ වෙනකොට බේරන්න කෙනෙක් නැහැ. මොකද ඒවට අවශ්‍ය කරන හේතු රාශි සම්පාදනය ඉවරයි. දැන් තියෙන්නේ ඵල දෙන අවස්ථාව විතරයි. ඵල දෙන අවස්ථාවේදී කාටවත් ඒකට පිළියම් කරන්න බෑ. එකතුව අනික කාටත් අඬන්න පුළුවන්. එච්චරයි කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ කර්ම වට දැනගත්තොත් තමයි විපාක වටේ නතර කරගන්න පුළුවන්. කර්ම කිරින්නා වූ කුසල කර්ම අකුසල කර්ම කරන්නා වූ මේ කර්ම වටේ වෙන්නේ මොකද? දැන නොදැන විපාක කෙලෙස් වටේ නිසායි. අපේ නිතරම පවත්නා කෙලෙස් වටේ නිසායි. මේකට අපි උපමාවක් ඉදිරිපත් කළා. ගහක් හෝ සතෙක් ගත්තාම ජීවත් වෙන ඒ සතා තුල ඒ ගහ තුල එක විදිහක තෙතමනයක් මුළු ගහ පුරාම පැතිරලා පවතිනවා. කොළවල, කඳේ, මුල්වල සෑම්තන. ඒ තෙතමනය පවත්වාගෙන යන සෙවල පට්ටයක් නිතරම ක්‍රියාත්මකව පවතිනවා. මේ සෙවල පට්ටයට <clears throat> පොහොරෙන්, ජලයෙන්, සූර්යාලෝකයෙන්, උණුසුමෙන්, වාතයෙන් ආදී විදිහට විවිධාකාර විදිහට උදව් උපකාර ලැබෙන්න ඕනේ. ලැබෙනකොට ලැබෙනකොට මේ සෙවල පට්ටේ සරුවට වැටෙන්න වැටෙන්න ගහ පුරාම තෙතමනේ තියෙනවා. ගහේ නිල්ල පවතිනවා. දකින්නකොට ලස්සන විශ්නයක් ගහේ තියෙනවා පණකි. අන්න ඒ වාගේ තමයි අපේ මේ ජීවිතයේ කෙලස් වටය තෙතමනයක් සංසාරයට ඇද බැඳ තවන තෙතමනයක් වශයෙන් පවතිනවා. ඒ තෙතමනයට ඇහෙන් රූප දක්මින් ආහාර කරගන්නවා. කඳේ කණෙන් ශබ්ද ආසමින් ආහාර කරගන්නවා. ආග්‍රහණයේ රසයෙන් ගඳ සුවඳ දැනීමෙන් දිවෙන් රස බැලීමෙන් ශරීරයට ස්පර්ශ ලැබීමෙන් හිතට හිතවිලි විවිධාකාරයෙන් හොඳ නරක හිතවිලි ලබා ගැනීම ධර්මාරම්මන ලබා ගැනීම මේ සෙවලපට්ටේ වැඩෙන නිසා ගහ අතු ඉති කොළ අතුපතර විහිදී මුල් සහිතව වැඩෙන ආසේ අපේ මේ සංසාරේ වැඩෙනවා මේ ශරීරේ වැඩෙනවා ශරීරයට ආස කරනවා ඒ අනුව ඒ ගහෙන් මල් පල හට ගන්නාසේ ඒ මල් පලවල මාර්ගයෙන් ඇට ඇති වෙලා ඒ ඇටයෙන් තවත් ගහක් ඇති කරමින් අර සෙවල ගතිය අර සෙත්තමන ගතිය ඇට තුලින් සැඟවිගෙන ගිහිල්ලා තවත් පරම්පරාවක් ඇති කරනවා වාගේ අපේ මේ ශරීරයෙන් ඊගාවට චේතනා පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ චේතනාවල ශක්තියෙන්, කර්ම ශක්තියෙන් අර සෙවලපත්තේ තෙතමනේ ඉතාම සූක්ෂම කොටස වෙන අනුසය කෙලෙස් සංගවිගෙන ගමන් කරලා ඊගාව භවයකට යා කරලා දෙනවා. ඊට පස්සේ ඒ භවයේදී නැවතත් අර තෙතමනේ බොහොම අතුපතර කිහිදී වැඩෙනා වගේ අපේ තුල ශරීරයේ වශයෙන් වැඩිලා නැවත චේතනා රාශියක් කර්ම රාශියක් රැස් කරමින් ඊගාව භවයකට යාවි. එහෙමනම් මේ ගායක මල් අයින් කරලා ඇට අයින් කරලා ඒ ගහ પરම්පරාව නතර කරන්න අමාරුයි. ගහ මුලින් කපලා දැම්මත් නැවතත් අර තෙතමනේ පවතින තාක්කල් අලුත් අතු රිකිලි ලියලා. ඒ නිසා අපි ගහේ પરම්පරාව නතර කරන්න ඕනේ නම් ඒ ගහේ මේ තෙතමනිය විලවා හරින්න. එහෙම නැත්නම් කෙලෙස් සිඳලන්න මේ කෙලෙස් සිඳලීමෙන් ගහ මරා දැමිය යුතු බව හොඳට දන්නවා ඒ ගස් ගැන දන්නේ ඒ සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මේ සෙවල පත්‍ය උඩ යට දෙක ඇති සම්බන්ධතාවය. මුලත් කොළත් අතර ඇති සම්බන්ධතාවය බෙදින්ද සමහරු ගහ වටේට පොත්තක් අයින් කරලා දානවා. සෙවල පට්ටේ සම්බන්ධතාවය නැති වෙනකොට ගහේ තෙතමන දෙක අතර සම්බන්ධතාවය කැපිලා කැපිලා ගියාම මුලින් ගන්න ජලය පොළොවලට නැතු වෙනවා පොළොවලින් හදා ගන්න ආහාර මුල්වලට නැතු වෙනවා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගහ වියලිය ඒ වගේම තව සමහර ඇත්තෝ මුල මුදුන් මුල කපලා දාන කපලා දාලා ගහ වියලෙන්ට හරිනවා සමහරු ගහ ගලවලා පැත්තකට දාන මේ ආදී විදිහට විද්‍යානුකූලවත් සම්ප්‍රදානුකූලවත් මේ ගසක වියලි භාවය ඇති කරලා සිතමනේ නැති කරලා ගහ නැති කිරීමේ මල්පල නැති කරන්නත් මල්පල නැති කිරීමෙන් බීජ නැති කරන්නත් බීජ නැති කිරීමෙන් પરම්පරාව පිට දාන්නත් අපි එදිනදා ජීවිතයේ උපක්‍රම ගන්න. ඒ වාගේම එහෙම නැත්නම් ඒ උපක්‍රම වලට සමානව අපිට පුළුවන් මේ කෙලස් තෙතමනය නැති කරන්නට ව්‍යාපාර කරන්නට අර ගහෙන් උපමාව අරගෙන මේ අපේ ශරීරයේ සංකාණේ නැත්නම් මේ කය සිත කියන දෙකේ උපදනා වූ කෙලෙස් නැති කිරීමට ප්‍රධානම පක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ කෙලෙස් ඇති නොවන තාලෙට අර වේදකමට වඩා වේදකම හොඳයි කියෝ වගේ ඉතාමත්ම සතියෙන් ගත කරන අවස්ථාව. සෑම වෙලාවම නැවතිල්ලේ කෙලස් ඇති නොවන විදිහට සතිමත්ව ගත කරනවා. එතකොටත් සතියේ ආරක්ෂාව නිසා අරමුණයි හිතයි එක විජුව සම්බන්ධ වෙන නිසා අරමුණ අරමුණ ඒකදෝ මේකදෝ කියන කලකොල භාවයක් නැහැ. හිතේ කලකොල භාවයක් නැහැ. හිත සමාධිමත් වෙනවා. එතකොට අරමුණ අර අසවල් දෙය කියලා හොඳට පැහැදිලිව දකිනකොට ඒ අරමුණ පිළිබඳව විෂම ආසා ලෝභ දුර වෙලා යනවා. ඒ නිසා නිතරම සතියෙන් ගත කරනවා. බලන වෙලාවේදී බලන බව දැනගන්න. අහන වෙලාවේදී අහන බව දැනගන්න. ආග්‍රහණ කරන වෙලාවේදී ඒ බව දැනගන්න. රස බලන වෙලාවේදී ඒ බව දැනගන්න. ශරීර ස්පර්ශ ලබන වෙලාවේදී ඒ බව දැනගන්න. හිතන වෙලාවේදී හිතන බව දැනගන්න. මේකින් කරන්නේ ඒ එක් අත්දැකීම් ලබන අවස්ථාවේදී ඒ පිළිබඳව අවබෝධයේ නැතිකම නිසා හිත දෙකිටියා බව නිසා සැක නිසා හිතේ කලකොල බව නිසා විවිධ හිතවිලි රාශි මවා ගනිමින් අපි තියෙන දේ වියවුල් කරගන්න තියෙන අවස්ථාව කපාරයි. දුවාන්තරන් සතියෙන් සංවරයෙන් ආරක්ෂාව. සීලයෙන් විරමණේ ආරක්ෂාව. මේකෙම පුළුවන් කෙලෙස් නතර කරන්න. දෙවෙනි එක තමයි සංසාර ජවය නිසා පුරුද්ද නිසා මෙහෙම හිටියත් සමහර වෙලාවට අපේ පළපුරුදු අතාරින්න අමාරුයි. අපිට ඒක වැටහෙන්නේ නැහැ මොහොතකටවත් නරකක් කියලා. අනුන් ටිකක් හරදර වුණත් අර Taman තියෙන ලාභේ නිසා ඒ පුරුදු ගති අප තුළට රිංගනවා. මේ කියන්නේ අපි සතිමත්ව හිටියත් කෙලස් හිතේ අඩු ප්‍රමාණයෙන් උනත් පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම පහළ වුණාම අපි උපක්‍රමයක් පාවිච්චි කරනවා පහළ වූ කෙලෙස් දුරු කරන්න මෙනෙහි කිරීම. මේ අවස්ථාවේදී ආසාවක් ඇති වුණා නම් ආසාව ඇති වෙච්ච බව මෙනෙහි කරනවා. එපා වීමක්, ද්වේෂයක් ඇති වුණා නම් ද්වේෂය ඇතිවීම මෙනෙහි කරනවා. මේ විදිහට මෙනෙහි කරනකොට මේ ද්වේෂය තව දුරටත් අර අවිද්‍යාව තුළ නොදැනීම තුළ වැඩෙන ගතිය නතර වෙනවා. ද්වේෂයේ බව ඉස්සරහට ඇවිල්ලා නතර වෙනවා. හරියට බය වෙලා නැත්තම් අපි කියනවා නම් ඒ භූතේක ඇවිල්ලා අපිව බය කරන වෙලාවට නොබිය ඒ යක්ෂයාගේ භූතයාගේ නම කියලා කතා කරපු ගමන් ඒ යක්ෂයා භූතයා හෙල්ලුම් කාලා හිටියා. ඒක මේ යකදරෝ කියන කතාව. අපි අත්දකපු දෙයක් නෙවෙයි. අහලා තියෙන කතාවක්. මහසෝනනම් ඇවිල්ලා තියෙන්නේ තෝ මහසෝනද කියලා අහුවොත් අර මහසෝනගේ තියෙන අර විශාල විභූෂණ සියල්ලම දුර වෙලා මහසෝනා වහාම මෙතනින් දුර වෙන්න උත්සාහ කරනවා. මොකද ඒ අසුච මේ පිසාචයින්ට අසුරයින්ට සත්‍යය තාම බයජනක දෙයක්. එයාගේ නම කියන එකම ඇත්ත දැන ගැනීමක් ඒගොල්ලන්ට ඉඳුන් හිටුන් නැතු වෙනවා විසුන් නැතු වෙනවා. අන්න ඒ වගේ තමයි මේ කෙලෙස් සත්‍යය දකින්නකොට පුදුම බයක් තියෙනවා. ඒ නිසා ද්වේෂය ආපු වෙලාවේදී හිත කෙලින් තියාගෙන ද්වේෂය ද්වේෂය ද්වේෂය කියලා මෙනෙහි කරන්න බලන්න මොන විදිහේ ලොකු අත්දැකීමක් ලැබෙනවද කියලා. එයාගෙම තද රාගයක්, තද ආසාවක් ඇති වෙච්ච වෙලාවේදී පැහැදිලිව මේ ආසාවම අරමුණු කරගෙන ආසාව ආසාව කියලා මෙනෙහි කරුවොත් මේ ආසාව තවදුරටත් වැඩෙන්නේ. යම් අවස්ථාවක නම් හිතේ ශක්තිය ඒ කියන්නේ මෙනෙහි කිරීමේ ඍජු භාවය, හිතේ සාන්ද්‍ර භාවය, ඒ කියන්නේ සමාධිය, සතිය ජයගත් ගමන් අර ආසාව වාෂ්පකරණය වෙනවා. දුරු වෙලා යනවා. තිබුණු තැන අලුවත් නැතුව යනවා. ඒ වගේ තමයි ද්වේෂය. ඒ වගේම තමයි මෝහය. ඒ නිසා ඇති වූ කෙලෙස් තේරුණා නම් යෝගාවචරයාගේ තියෙන එකම ආයුධය මෙනෙහි කිරීම ඒ පිළිබඳව ඍජු දැඩි මූණට මූණලා ඇති ආවෝදේ මෙන්න මේ උපක්‍රම දෙක කරනවා නම් යෝගාවචරය ඒ කියන්නේ කෙලෙස් නොවන විදිහේ සති සංවරයකුත් කෙලෙස් වැද නොගන්න විදිහට හිත ආරක්ෂා කරගන්න සතියෙන් සංවර ආරක්ෂාවකුත් පැමිණෙනා වූ කෙලෙස් මෙනෙහි කිරීමනුත් කරනවා නම් අන්න කෙලෙස් වටේට වැද ගන්නට වැඩි දුරටත් තෙතමනේ පවත්වන්න බැරුව. අපි මේ ධර්මදේශනා මාලාවේදී උදාහරණයක් වටගත්තා සද්දයකට අහුම්කම් දෙන අවස්ථාව. සද්දයකට අහුම්කම් දෙන අවස්ථාවේදී යෝගාවචරය ඇහෙන සද්දය අත්දකින්න වේලාවෙදීම එහෙම නැත්නම් අස්පනා අපිට ඇහිම කියන කටයුත්ත සිද්ධ වෙද්දීම ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා තමන්ගේ මුළු හිතම මේ ඇහිම අහුම්කන් දීම වැඩපිළිවෙලට මූල චෛතසික ශක්තිය කෙලින්ම ඇහිමේ සංසිද්ධියට යොමු. එහෙම යොමු වෙලා සද්දය දිගට පවතින තාක්කල් මේ ඇහිමේ ක්‍රියාවට හිත විවෘත කරලා හිත හරවලා හිත යොමු කරලා හිත ගොනු කරලා තියෙනවනම් වරක යෝගාවචරයා ඒ ඇහිීමේදී කනට ඇවිල්ලා වදිනා වූ සද්දය සද්දේ වශයෙන් තේරුම් ගන්නවා. සමහර වෙලාවල් වලට ඒ සද්දේ ඇවිල්ලා වදින කන් අඩිය නැත්තම් සෝත ප්‍රසාදය කියන එක හිත කැවෙන හැටි අවබෝධ කරගන්න. සමහර වෙලාවකට ඒ දෙක යාවෙච්ච නිසා කනට සද්දේ හරියට පෙට්‍රෝල් ගින්දරා යාවෙච්චාම එක පාරට ගිනි ගන්න ස්වරූපේ වගේ හිත මේ දෙකේ යාවීම නිසා ඒ දෙසට යොමු වෙන හැටි. එහෙම නැත්නම් සෝත විඥානය නැත්නම් මුළු හිත කය දෙකම දැන් එක ඇහිීමේ සංසිද්ධියට جوړු වෙන හැටි යා වෙන හැටි දකින්න ඊට පස්සේ සද්දයක් තාම පවතිනවා කනත් ඒ විදිහේ තාම උද්දීපන වෙලා පවතිනවා ඒ වෙනුවට හිතත් පවතිච්චාම මේ තුන් දෙනා جෝඩු වෙලා දැන් ඉදිරියට ගමන් කරනවා. ඒකට කියනවා පස්සේ කියලා. ඒ වේතාකල් දැන් ඔන්න ඇහිම සිදුවේ. සද්දේ විතරක් තිබුණට ඇහිම සිදු වෙන්නේ නැහැ. වීරන්ට ඇහෙන්නේ නැහැ. කන තිබුණට සද්ද නැත්නම් ඇහෙන්නේ නැහැ. මොකද කන උද්දීපනය වෙන්නේ නැහැ. ඒ දෙකම එකට ගැටීම නිසා ඒ දෙකේ ගැටීමේ ඇති ප්‍රකටතාවය නිසා ඇහිම සිද්ධ වෙනවා දැකීම යටපත් වෙනවා. ආග්‍රහණය කිරීම යටපත් රස බැලීම යටපත් ස්පර්ශය යටපත් වෙනවා කල්පනාව යටපත් යටපත් වෙලා ඇහිමට හිතයක් ඒ කියන්නේ සෝත විඥානයේ වශයෙන් හිත ඒ පැත්තට හැරෙනවා හැර වුණාට පස්සේ මේ තුන් දෙනා එකට ගමන් කරන තාක්කල් ඇහිම සිද්ධ වෙනවා පස්සේ සිද්ධ වෙනවා එතකොට මේ සෝත විඥානය කියලා කියන්නේ අර සද්ද තරංග කියන රූප ධර්මත් අනේ සෝත විඥානයේ කියන සෝත ප්‍රසාදයේ කියන රූප ධර්මත් කියන මේ රූප ධර්ම දෙකේ විකාර ස්වરૂපේ නිසා උද්දීපනය වෙන ස්වરૂපේ නිසා නිතර කිතිකවි පවතින ස්වરૂපේ නිසා නාම ධර්මයක් පහළ වීම සෝත විඥානයේ පහළ වීම ඒ තුන එකට ගමන් කරනකොට පස්සේ කියන වැඩට සිද්ධ වෙන ඒකත් අල්ලන්න පෙන්වන්න පුළුවන් ගන්න වේ නාම ධර්ම මේ තුන වෙනකොට ශරීරයේ නැත්නම් මුළු సంతානයේ වින්දනයක් පහළ වෙනවා. ඇහිීමේ වින්දනයක් මේකට කියනවා විඳීමක් වේදනාවක් මේ වේදනාව ඇහිීම පිළිබඳව යාදෙන ප්‍රියමනාප වේදනාවක් වෙන්න නැත්නම් අකමැති අප්‍රිය අමනාප වේදනාවක් වෙන්න පුළුවන්. නැත්නම් මිහිරි කංකලුනාදයක් වෙන්න පුළුවන්. මිහිරි ගෝරනාඩුවක් වෙන්න පුළුවන්. මේ දෙක දැන් අපේ හිතට වැටෙනවා මේ වෙන සිද්ධියෙන් මට සුවයි සුඛයි නැත්නම් දුකයි කරදරයි. සමහර විටක දක්ෂ යෝගාවචරයෙන් රැවටෙනවා. සමහර සද්ද සුඛේකුත් නැහැ දුක්ඛේකුත් නැහැ මධ්‍යස්ථයි. මේ විදිහට වේදනා පහළ වෙනවා. මෙන්න මෙතෙන්ට එනකන් මේ වැඩපිළිවෙල ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඒක යාන්ත්‍රිකවම සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ ඒ අනුව ප්‍රිය සද්දයක් නම් යෝගාවචරයාගේ පුහුණු කරපු හිතක් නැත්නම් තනි ගොනු වෙච්ච හිතක් නැත්නම් සිය සත්‍යයේ සත්‍යයේ මට වේවා කියන තණ්හාව පහළ වෙනවා කියලා අපි දැන් අහලා තියෙනවා බණවලට අඩු වශයෙන් සමහර වෙලාවට අත්දකලා තියෙනවා. සමහර වෙලාවට අත්‍ය අමනාප සද්දයක් නම් එක්කෝ ඒ සද්දේ නොවේවා. සද්දේ නොවීමෙන් මට සැපේ ලැබේවා කියලා ප්‍රාර්ථනා පහළ වෙනවා. එනතම් මේ ගෝරනාඩු වෙනුවට මට හොඳ මීරි සද්දයක් ලැබේවා කියලා ඊට වැඩිය හොඳ දෙයකට තණ්හාව පහළ වෙනවා. කොහොම වුණත් මීරි දෙයක් ආවොත් මීරි දෙයටත් අමීරි දෙයක් ආවොත් ඒ දේ නොවි වෙන දෙයක් ලබා ගැනීමකට කියන විදිහට තණ්හාව පහළ වෙනවා. අන්න එතෙන්දී පික්කලෙස් උපද්දව ගත වෙනවා. යම් කිසි කෙනෙක් සතියෙන් ගත කරලා ඒ විදිහට සද්දයක් කනත් ඒ වෙනුවට පහළ වෙන විඥානයක් පස්සයක් නැත්නම් වේදනාවක් මේ කියන මොකක් හරි එකක් දවසකට වශයෙන් වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් අවබෝධ කරගන්නකොට ඒ පුද්ගලයාට හොඳ පැහැදිලි අවස්ථාවක් ලැබෙනවා වේදනාව වින්දට ඒ විෂයෙහි තණ්හාව පහළ නොකර ගන්න. තණ්හාව පහළ වෙන්නේ ඒ පුද්ගලයා අර ඊට කලින් ඇත්තා වූ ඇහිමේ වැඩ පිළිවෙල සාංශුද්ධෙන් නොදන්නා නොදක්නා ගම නිසා. ඒක කොහොමද වෙන්නේ? අසතියෙන් නම් ගත කරන්නේ අපි එදිනෙදා මේ භාවනාව සතිපට්ඨාන කියන එක පුරුදු කරන්න ඉස්සෙල්ලා අහන්න ඉස්සෙල්ලා ගත කරපු කාලේ අපි සද්දයක් එනකොටම අපේ නෑ ඒ සද්දය අහන්න ඕනයි කියලා හිත එහි යොමු කරන ගතිය. සද්දේ එන කනට වදිනවා ඒත් එක්කම වැඩපිළිවෙල රාශිය ඉබේම සිද්ධ වෙනවා අපිට දැනෙන්නේ අපි තෝරන්නේ අපි බේරන්නේ රස විඳින්නේ එකම සද්දේ පමණයි. අපි දන්නේ නෑ ඒ සද්දේ කනටයි වදින්නේ. මේ කනේ කුළු ගැන්වීමක් නිසායි හිත එහෙට යන්නේ. අපි යමුකෝ දන්නේ මම අහනවායි කියලා සද්දේ ස්ත්‍රී සද්දයක්ද පුරුෂ සද්දයක්ද තිරිසන් සතෙක්ද නැත්නම් බණිනවය නැත්නම් ප්‍රශංසා කරනවයි කියලා මට දැන් ඒ සද්ද අහන වෙන ලෝකේ කවුරුකුත් නැහැ මගේ කන විතරක් නෙවෙයි මේ අහන්නේ මම අහන අය දැන් සද්ද එනවා දැන් මේ මිහිරි සද්දයක් නම් පිරිසියෙකුට ඉස්ත්‍රි සද්දයක් නම් එතෙන් කනට මී පැණි දාන්න වගේ ඒ සද්දයේ දිහාවට කන යොමු කරමින් ඒ ඉස්ත්‍රි රූපයක් දක ගන්න ලැබෙනවා නම් හොඳයි තව මිහිරිය ලැබෙනවා නම් හොඳයි කියලා අරක දිගේට විශේෂ අර විචරිත හිතෙන් ආසාවක් ඇති ඒ වාගේම Taman නිතර දෙවෙන් දකින නමුත් අප්‍රියමනාප පුද්ගලයෙක් නම් මහා එපා කරපු අප්‍රසන්න භාවයක් පිටරපත් වෙලා මේ මිනිස්යා එක්ක මෙතනින් අයින් කරන්න ඕනේ එහෙම නැත්නම් වෙන මිහිරි සද්දයක් මේ වෙලාවට අහන්න ඕන කියලා අරක වෙනුවට අර ද්වේෂයෙන්ම පදනම් වුණාට ආය තණ්හාවක් පහළ වෙනවා. ඒ පුද්ගලයා අර කන මේකට සම්බන්ධ වෙන හැටි පිළිබඳව ආහාර කවිසයක්වත් දන්නේ මේ සද්දේ කන කියන මේ ඊටාම සියුම් ඊටාම කුඩා සෝත ප්‍රසාදයක් විසිනුයි මාව මේ පැත්තට ඇදලා බැඳලා අල්ලගෙන තියෙන්නේ ඒ කන නැත්තම් මට දිවෙන් කණෙන් දිවෙන් නාසයෙන් මේ සද්දේ අසන්න බැරිය කණෙන් මේක අහන්නේ කියන එක මතක නැති ඒ වාගේම මේ වෙලාවේදී මට පේන්නේ නැහැ මට කල්පනාවයන් හොඳ නැහැ මගේ අනෙක් අනිත් වැඩ කරන්නේ නැහැ කන විතරයි වැඩ කරන්නේ කියන එක මතක නැති මම කියන එක මතුවෙලා මතුවෙලා මම අහනවා අන්න එතන ඉඳලා අවිද්‍යාව වැඩ කරන නිසා ඉබේම දාස භාවයෙන් තණ්හාවට ඇදිලා යනවා තණ්හාව ඇදිලා යනකොට මේක සත්‍යක් නෑ ඒක ලබා ගන්නට ඒක තේප් එකක් පටියක් නම් ඒ පටිය මිලදී අරගෙන ළඟ තියාගෙන ඕන ඕන වෙලාවට අහන්න ආදී විදියට දැඩි තණ්හාව පහළ වෙනවා. නමුත් යෝගාවචරයට දෙන උපදේශ අනුව යෝගාවචරය දැනගෙන මේ සද්දේ කියලා කියන්නේ රූප ධාතුවක්. ඒ සද්දේ රූප ධාතුවන්ට ඒකට ඇවිල්ලා අපිට අනවිල කරන්න බෑ කන නැත්නම් කියන කන කියන රූප ධාතුව නැත්නම් ඒ කනත් සද්දයක් කියන දෙක නැත්නම් සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. නාම ධාතු පහළ වෙන්නේ නැහැ. මේ නාම ධාතුව නැත්නම් මේ තුන එකට ගමන් කිරීමක් නැහැ. ඒ ගමන් කිරීමක් නැත්නම් විඳීමක් නැහැ. විඳීමක් නැත්නම් තණ්හාවක් නැහැ කියන එක අහලා දැනගෙන මේවා ධාතු කොටස් වශයෙන් බාරගෙන ඒ විශේෂ දැනුම පවත්නවන ඒ යෝගාවචරයට අර විදියට වේදනාවක් මතුවෙනකොටම තණ්හාවට ඇදිලා යamak වෙන්න අයා අනායාසයෙන් සිද්ධ වෙන්නේ නැහැ. එයාට අවස්ථාවක් ලැබෙනවා මේ වැඩ පිළිවෙල තමයි සංසාරේ පුරාම සිද්ධ වුණේ. අද මට අවස්ථාවක් තියෙනවා මේ වැඩපිළිවෙල දැක ගන්න. ඒ නිසා වේදනාව ආව පළියට ප්‍රිය දෙයක් නිසා ආශාවෙන් බැඳෙන ගතිය අප්‍රිය දෙයක් නම් ඊට වඩා ප්‍රිය දෙයක් ලබා ගැනීමේ ආශාවක් ඉබේ පහළ වෙන ගතියක් නැතුව මම මේ පහළ වෙච්ච බව දැනගෙන ඉන්නවා කියලා නොදැනීම වෙනුවට දැනීම පහළ වෙනවා යම් කිසි වෙලාවකට මේ සද්දේ ඇති රූප ස්වરૂපයත් කණේ ඇති රූප ස්වરૂපයත් වැටෙන දවසින් දවස පියවරෙන් පියවර ටික ටික වැටෙනවා නම් ඒ පුද්ගලට කවදාකවත් ඒ සද්දේ මට වේවා මගේ වේවා මේ අහන්නේ මමය මොනවාක්වත් වෙන්නේ නැහැ ඇහෙන වැඩපිළිවෙල වැටේ. කන වැටෙනවා, සද්දේ වැටෙනවා, හිත වැටෙනවා, වේදනාව වැටෙනවා. මේ වැටුණාට ඒ තුල මමෙක් ඉස්තියාවක් පුරුෂයෙක් නැති නිසා එතන තණ්හාව නැති මේ විදිහට විපස්සනා යෝගාවචරය ඇහිම කියන වැඩපිළිවෙලේ විවිධ පැති දැක මොනවාද විවිධ පැති? සද්දේ සද්දේ වශයෙන්. සෝත ප්‍රසාදේ සෝත ප්‍රසාදේ. ඒ වෙනකොට හිත නැමීම හිත නැමීම වශයෙන්. එහි ඇතිවෙනා වූ මීරි අමීරි මධ්‍යම වේදනා වේදනා වශයෙන්. එතකොට ඒ යෝගාවචරයට කියන්නේ වෙනදා මෙතෙක් කල මේ ඇහෙනවා කියන එක වැඩපිළිවෙලේ කරුණු රාශියක් දක ගන්න පුළුවන්. සමහර බාහිර කරුණු, සමහරක් අභ්‍යන්තර. සමහරක් නාම කරුණු, සමහරක් රූප මේ අතර දැනුම පළල් වෙන්න වෙන්න ඒ යෝගාවචරයාගේ ඍජු අවබෝධය නිසා වහල් භාවයේ ප්‍රිය සද්දයට ඇති යාම සිද්ධ වෙනවා. අප්‍රිය සද්දේ දුරු කරගෙන තණ්හාව හොඳ සද්ද වලට පහළ වෙන්නේ. ඒ නිසා යෝගාවචරයට වේදනාවෙන් පස්සේ තණ්හාව වෙනුවට ප්‍රඥාව පහළ මේ නිසා මේ ගුරුමේ කියන ප්‍රසිද්ධ කියමන තමයි වේදනාපච්චය තණ්හා මේ තමයි ප්‍රතිසමුපාදයේ ප්‍රධාන පුරුකක්. ඕනෑම අසති අමනසිකාරයෙන් ගත කරන කෙනාට සෑම වේදනාවකින් සුඛ වේදනාවකින් දුක වේදනාවකින් අදුක්කම සුඛ වේදනාවකින් පවා තණ්හාව ගෙන දෙනවාමයි. මෙතන තමයි කෙලස් වර්ථය සම්බන්ධ වෙන්නේ. මොකද නොදැනීම. මේ සිදුවෙන්නේ අසවල් අසවල් දේවල් වල සම්බන්ධතාවයක් කියලා නෙවෙයි ගන්නේ ස්ත්‍රියක පුරුෂයෙක්ගේ සද්දයක් අහන්නේ මමයි. අන්න එතකොට ඉබේම ඒ පිළිබඳව අවිද්‍යාව ඇත්ත ඇති හැටියෙන් නොදන්නා වූ අපටිපත්‍ය අවිද්‍යාව නැත්ත ඇති හැටියට බාර ගන්න. නැති මමෙක්, නැති ස්ත්‍රියක්, නැති පුරුෂයෙක් පහල කර ගැනීම නිසා මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියන අවිද්‍යාව පළු දෙකකින් සම්පූර්ණයි. එහෙව් සම්පූර්ණ වෙච්ච අවිද්‍යාව සහිත පුද්ගලයා ඉබේම තණ්හාවට බැඳෙනවා. නමුත් අවිද්‍යාව වෙනුවට විද්‍යාව සද්දේ සද්දේ වශයෙන් කන කන වශයෙන් හිත හිත වශයෙන් වේදනා වේදනා වශයෙන් දකින්න කෙනාට තණ්හාවට ඕනේ නම් වැටෙන්න පුළුවන් උන්නන්න වැටෙන්න. අන්න ඒ පුද්ගලයාට හම්බ වෙනවා අවස්ථා දෙකක්. ඒ යෝගාවචරයට ලැබෙන අවස්ථාව. ඒ යෝගාවචරයා බුදුබණ අහලා උපදේශයිත වැඩ කරන කෙනාන වරක තණ්හාව ඇති වෙලා එයින් වෙන විපාක දකින්න වරක තණ්හාව වෙනුවට මේ ප්‍රඥාව දිනු කිරීම මේ ඇලීමේ කටයුත්තේ ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරමින් වඩ වඩාත් විතර විවිධ පැති දැකීම කියන විපස්සනාම දිනු කරනකොට කන්නා වෙනකොට ප්‍රඥාව පහළ වෙනවා. බොහෝම රසවත් සංදිස්ථානය. නමුත් ලාමක යෝගාවචරයට නොලැබෙන සංදිස්ථානය. මේ විදිහට යම් කිසි වෙලාවක අහන වාරයකදී මිහිරි කංකලු නාදයක් වේවා මිහිරි ගෝර නාදයක් වේවා මධ්‍යස්ථ දෙයක් හෝ වේවා ඒ අවස්ථාවේදී මට මිහිරි භාවයක් අමිහිරි භාවයක් පහළ වෙලා තියෙනවා කියන තරමට මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන කෙනාටයි තේරීමේ අවස්ථාව ලැබෙන්නේ අනිත් පුද්ගලයා දෙන්නේ කත් දෙකෙන් අල්ලන වදයට බැඳලා ඇදගෙන යන්නා වූ කෙනෙක් වගේ ඒකාන්තයෙන්ම වදක භූමියටපත් තණ්හාවටපත් වෙනවා නමුත් යෝගාවචරයට එහෙම වේගයෙන් ඇදගෙන යන අපපටිපත්‍ය අවිද්‍යාවක් හෝ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාවක් නෑ ඇත්ත ඇති ඇතියෙන් දකින නිසා ඊටාම නැවතිල්ලේ සැනසille කල්පනා කරලා බලා ගන්නවා දැන් මේ කන තුලින් එන sannivedane නිසා අමිහිරි භාවයක් සිටි පහළ වෙලා තියෙන එක. නැත්නම් මිහිරි භාවයක් පහළ වෙලා තියෙන එක. මේකට බුද්ධ දේශනාවේ සඳහන් කරනවා සුතේ සුතමත්තම් භවිස්සති ඇහිල්ලේ හුදු ඇහිල්ල පමණයි ඒ ඇහිල්ල නිසා තණ්හාවක් ඉපදී යුතුයම නැහැ උපද්දවා ගන්නේ නොදන්න නිසායි ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුතේ සුතමත්තම් භවිස්සති කියලා මේ එක්කම කරුණාවෙන් මතක් කර දෙනවා සුතේ සුතමත්තම් භවිස්සති සික්ඛීතබ්බං ඒ නිසා එසේ වන්නේ යයි හික්මිය යුතුය එවනම් වේදනා අවස්ථාවේදී දැනෙනකොට මේ මිහිරි වේදනාවක් මේ අමීරි වේදනාවක් වඩාලාත්ම සතිය පිහිටවලා ඒ විලේයි ඒ පිළිබඳව ඒ විෂයෙයි තණ්හාව ඇති නොකර ගන්නට ශික්ෂා කරන්න පුළුවන්. මොකද හැම දෙයක්ම නිවි හැනෙහිල තැන්පත් පුංචි පුංචි දේවල් වශයෙන් වෙන්කොට දකින්න ආසාව ඇති කරගත්ත නිසා විපස්සනාව කියන පස්සනාව කියන දැකීමත් වී කියන විවිධ භාවයක් සෑම ඇහිමක විවිධාකාර වූ දැක ගන්නා ඉවසීමේ ශක්තියෙන් කරන සතිය පැවැත්වීම මේ සංසිද්ධියම තමයි ඇහිීමේ වගේම තමයි දැකීමේ ඒ වගේම තමයි ආග්‍රහණයේ ඒ වගේම තමයි රස බැලීමේ ඒ වගේම තමයි ස්පර්ශය ලබන වේලාවෙදී ඒ වගේම තමයි හිතට ධර්මාරම්මණයක් අරමුණු වෙන වේලාවෙදී මේ සෑම අවස්ථාවකදීම යෝගාවචරයට දක්ෂ යෝගාවචරයට ලැබෙනවා මිහිරි අමිහිරිතාවයේ මිහිරි අමිහිරිතාවයේ වශයෙන්ම වැටහිලා ඒකෙන් ඕනේ නම් තණ්හාව ඇතිවෙන්න අවස්ථාව තියෙන හැටි පෙන්වලා දෙනවා. තමයි ශක්තිමත් නම් වීර පුරුෂයෙක් නම් සංසාරයෙන් ගැලවෙන්න සංවේගයේ පහළ වෙච්ච කෙනෙක් නම් ඒ තණ්හාව ඇති නොකර ගන්නත් සම අවස්ථාවක් යෝගාවචරයට ලැබෙනවා. මේ නිසා අවිජ්ජා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා කියන විදියට තියෙන බැම්ම අනිවාර්ය බැම්මක් වෙන්නේ නැහැ යෝගාවචරය. ඒ යෝගාවචරයට වේදනාපච්චය පඤ්ඤා සංහා වෙනවට ප්‍රඥා පහළ වෙනවා. අන්න එතනදී දැන ගැනීම නිසා දුක්ඛ සත්‍ය වෙන නාම ධර්ම රූප ධර්ම දුක්ඛ සත්‍ය වශයෙන් දැන ගැනීම නිසා දුක්ඛේ පරිඤ්ඤය භාවය ආත්පසින් දැක ගන්න. ඇහිමේදී සද්ද විතරක් නෙවෙයි මෝඩ තාලෙන් දුවගෙන යන සද්ද විතරක් නෙවෙයි කනත් තේරුම් ගන්න. හිතත් තේරුම් ගන්න. ඒ හිතේ පස්ස වේදනා ආදී විදිහට විඥානයේ වශයෙන් ඇති ඇති හැකියට පුළුවන් තරමින් දැනගන්නා ඥානය දැනගන්න අවශ්‍යතාවය පහළ වෙනකොට විපස්සනාව සිද්ධ වෙනකොට ඒ යෝගාවචරය ඒකාන්තයෙන්ම තණ්හාවට ඇති වෙන ගතියක් නැති වෙනවා. ඒ නිසා දැනීම පහළ වෙනවා මිසක් තණ්හාව පහළ වෙන්නේ නැහැ. නමුත් වේදනාවට එනකන් අපට විතරක් නෙවෙයි රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට සාධ්‍යයක් එනදෝ කන උද්දීපනය වීමත් ඒ අනුව හිත එහෙට නැමීමත් තුන එකට ගමන් කිරීමත් ඒ අනුව මිහිරි අමිහිරි වශයෙන් දැනීමත් ඒ තාකත් කිසිම කෙලෙසයක් එකට සම්බන්ධ නැහැ. කෙලෙස් හටේ සම්පූර්ණ නැහැ. ඒ තාකල් තියෙන දැනීම. මේ වැඩ පිළිවෙලේ තියෙන මේ අංග අනු කොටස් දකින්න. බුදුරජාණන් වහන්සේ දකින්න මුතුන් වහන්සේ දන්නවා මේක නොදක හිටියනම් අනිවාර්යෙන් මෙතන තණ්හාව පහළ වෙනවා. දැනීමෙන් සතියේ මානසිකාරයෙන් ගත කරනවා නම් තණ්හාව වෙනුවට ඒ තණ්හාව පහළ වෙන ආකාරය පිළිබඳව දැනීම පහළ වෙනවා. ප්‍රඥාව පහළ වෙනවා. ඒ නිසා උන්වහන්සේලා මේ පුරුදු පාපා පාරේ පුරුදු තාලෙට අනිවාර්යම කෙලෙස් උපදවන පාරක යනවා. කෙලෙස් වත්තේ සිඳලා. යම් අවස්ථාවක සත්‍යය දුක්ඛ සත්‍යය නාම රූප ධර්ම සියල්ලක්ම දැකගනිමි කියලා සියල්ලම ග්‍රහණය කරගනිමි කියලා සියල්ලම අල්ලා ගනිමි කියලා උනන්දුවෙන් ඇහිම මෙනෙහි කරන කෙනාට නම් දුක්ඛ සත්‍ය පරිණී වශයෙන් දැක ගන්න පුළුවන්. ආත්පසින් දැක ගන්නකොට මේ සද්දේ දිහාවට, ඒ කන දිහාවට ආසාවක් එහෙම එනවද කියලා මෙනෙහි කරලා බලන්න. කවදාකවත් හිතේ අර විදිහේ ඉබේ ඇදිලා යන තණ්හාවක් පහළ වෙන්නේ නැහැ. මොකද අවබෝධය නිසා. හරියට අඳුර තියෙන තැනක ආලෝකයක් පහළ වෙනකොට අඳුර දුර වෙනවා වගේ. ප්‍රඥාව පහළ වෙනකොට තණ්හාව දුර වෙලා. ඒ නිසා දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමෙන්ම සමුදය සත්‍ය ප්‍රහාණය. තණ්හාව පහළ නොවිය. ඒ නිසාම තණ්හාවේ පහළ නොවීමෙන්ම කර්ම රැස්වීමක් නැති ඒ විදිහට මෙනෙහි කරමින් අහන අවස්ථාවක් කල්පනා කරන්ට කවමදාකවත් ඒ සත්‍ය දිහාවට මගේ මේ කන හොඳයි කියලා කන දිහාවට නැත්නම් මගේ මේ හිත හොඳයි මම ඒ විදිහට වහාම හොඳට ඇහෙනවා කියලා හිත දිහාවට කිසිම තණ්හාවක් පහළ වෙන්නේ මේ නිසා අකුසල පැත්තක් වශයෙන් ගන්න තණ්හාව පහළ වෙන්නේ නැහැ වෙන එකක් තියා මේ භවගාමී වෙන දිව්‍ය මනුෂ්‍ය සැප අවිගරගෙන ඇති කර දෙන කුසල විපාකයක් පහළ වෙනවා. අවබෝධයේ සහිත හිතේ ඇහෙන වෙලාවේදී ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන හිතේ කුසල කර්මයක් පහළ වෙන්නේ. ඒ නිසා ඒ හිත ක්‍රියා හිතක් කියලා කියනවා. ඇහිීමේ ක්‍රියාවේ පමණක්ම හිත විතර. ඒ පිළිබඳව ආසාවක් හෝ තරහක් හෝ අනේ මේක හොඳයි කියලා නැත්නම් මේක අලෝභ චේතනාවක්, අද්වේෂ චේතනාවක් මොන්නම දෙයකටවත් ඉන්නේ නැහැ. තියෙන්නේ ඇත්ත ඇති හැටියෙන් වැටීම් පමණයි. මේ නිසා කර්ම කුසල කර්ම වේවා අකුසල කර්ම කියන දෙකම නැති වෙලා අභ්‍යාගත හිතක් පහළ හැබැයි මෙනෙහි කරන වෙලාවට පමණයි. ඒ අතරමැද වුණත් මෙනෙහි කිරීම නැති වුණොත් මෙනෙහි කිරීම නැති අවස්ථාවේ විපාක දෙන නීවරණ ධර්ම රිකරයි. ඒ නිසා මෙනෙහි කිරීම අඛණ්ඩව පවතින තාක් කල් ඇහෙන ඇහිීම තියෙද්දීම ඇහිීම අඛණ්ඩව තියෙද්දීම මෙනෙහි කිරීම දිකට පවතිනවා නම් ඒ හිතේ අර කෙන විදිය තණ්හාව ආදී විපාක කර්ම අකුසල කර්ම පහළ වෙන්නේත් නැහැ. වට්ටගාමී වූ කුසල කර්ම පහළ වෙන්නේත් නැහැ. එතනම නිරෝධය පහළ. වෙන්වීම පහළ වෙනවා. විමුක්තිය පහළ වෙනවා. ඒ ඒ සත්‍ය ඇහිම නිසා අනිවාර්යයෙන්ම තෘෂ්ණාවක් පහළ වෙන මේ බැඳගෙන යන ස්වરૂපයක් නැති ඒ වාගේම මාර්ගාංග සියල්ලම වැඩේ. අපි කෙටියෙන් බලාගනිමු කොහොමද මේ මාර්ගාංග වැඩෙන්නේ. අහන වෙලාවේදී දැන් සද්දය ඇහිමීමයි පවතින්නේ. මේ කල්පනා කරනවා එහෙම නෙවෙයි. මේ සද්දේ අහන එක මම හොඳට දැනගන්න ඕනේ කියලා සද්ද නැති වෙලාවක අහන කල්පනා කරනවා නෙවෙයි. විපස්සනා කියන්නේ බොහොම ස්වභාවික දෙයක්. සද්ද ඇහෙන වෙලාවෙදීම ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරගෙන යනකොට එක්කෝ ඇත්තා වූම සද්දයේ කනට ඇවිල්ලා හරියට මිටියකින් පහර දෙනා වගේ ගාන්ටාරයකට මිටියකින් ගහන්නා වගේ ස්වරූපෙට වැටේ. ස්ත්‍රී භාවයක් පුරුෂ භාවයක් ප්‍රිය භාවයක් අප්‍රිය භාවයක් මොකකටත් වඩා ප්‍රකට වෙන්නේ මේ ශබ්ද වේග ඇවිල්ලා කණේ වදින මේ දැක් හරි දැක් වදි දීම වදින බව දක් එහෙම නැත්නම් මේ වදින ශබ්දයේ පිළිගන්න පුළුවන් ස්වරූපේ පවතින කණේ පමණක් කියන්නේ සෝත ප්‍රසාදයට විතරයි මේ ශබ්දය ඇවිල්ලා වද්දා ගන්න පුළුවන්. දිව අරගෙන හිටියට, කට අරගෙන හිටියට, ඇහැ අරගෙන හිටියට, අනිකුත් ශරීර ස්පර්ශ වෙන ස්ථාන දැනගෙන හිටියට කිසිම දෙයකට සද්දේ බාර ගන්න බෑ. මේක හරි ඇත්ත දැක්ම. එතකොට තේරෙනවා මේ මම අහනවා නෙවෙයි. මේ සෝත ප්‍රසාදයයි මේ අහුන් කන්දීම කරන්නේ. මේකත් ඇත්ත දැක්ම. මේ විදිහට බලාන යනකොට ඔන්න සද්දේ බොහොම තීව්‍ර නම් ප්‍රකට නම් හිත ඒ දිහාට නැමී ගන්න. මේ නැමී ගන්නකොට සෝත විඥානේ පහළ වෙනවා. මේකත් දකින්න පුළුවන් ඉන්නේ අවදියෙන් ඒ දෙස බලාගෙන කෙනාට විතරයි. බලන් හිටියත් නොදකින්නයි හේතුව තියෙන්නේ. ඉතින් නොබැලුවොත් කුමන කතාවක්. මේ විදිහට සත්‍ය පහළ වෙනවා. ඒ අනුව හිත කියන නාම ධර්මත් රූප ධර්මත් එක්ක ගමන් කිරීම පස්සේ වැටෙනවා. මේත් හරි දැක්ම. මේ අනුව හිතට වේදනාව පහළ වෙනවා. වේදනාව අනුයි තණ්හා පහළ වෙන්නේ කියලා සම්මියක් දිට්ඨිය එක මෙනෙහි කිරීමකට මේ අංග ප්‍රත්‍යංග වලින් එකක් අඩු ගන්න වැටෙන එක හරි කියලා තේරුම් අරගෙන සම්මාදිට්ඨියට හේතුඵල වෙන විදිහට භාවනා කරන කෙනා නම් අර ඇහි ඇහිීමේ වැඩපිළිවෙලටම හිත යොමු කරමින් එල්ල කරමින් මෙනෙහි කරනකොට කරනකොට මේ වැඩපිළිවෙලට කියන සංකල්පය. හරි සංකල්පයකින් ඒට හිත යොමු කිරීම නිසා ප්‍රථමයෙන්ම පහළ වුණා වූ සම්මා දිට්ඨිය අතුවිකි වැඩෙමින් වැඩෙනවා. සම්පූර්ණ වෙන්න ගන්නවා. දුක්ඛ සත්‍යයේ සම්පූර්ණ වැටහීම එනකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප මෙනෙහි කරන වාරයක් පාස වැඩෙනවා. මේ තමයි ප්‍රඥාංගය. ආර්යසංගිය මාර්ගය. මේ විදිහට සම්මා දිට්ඨියකින් තුව ඇසීමේ නාම රූප ධර්ම හාත්පසින් දැනගනිමි කිය. ඒකටම හිත එල්ල කරමින් භාවනාව ගෙනියනකොට ඒ යෝගාවචරයාගේ හිත ක්ෂණ ක්ෂණ වශයෙන් ඇහිීමේ සංසිද්ධියේ සාන්ත වෙනවා. ඒකට කියනවා සමාධි අංගය කියලා. මේ සමාධි අංගේ පහළ වෙන්නේ නැහැ පින්වත්නි සතියට. ඒ විශේෂයෙන්ම අහන බව දැනගෙන මේ වැඩේ කරන්න ඕනේ. ඒකට කියනවා සති ආර්ය අෂ්ටාංග ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සතිය කියලා. මේ සතිය පවත්තන්න නම් නැවත නැවත නැවත නැවත හිත ඔසව ඔසව එහිම තබන්න. මේකට කියනවා වායාමයේ ව්‍යායාම. මේ විදිහට සමාධියට අවශ්‍ය කරන විදිය සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩනකොට සමාධි අංගය සම්පූර්ණ වෙනවා. ඒ ඒ වෙනකොට යෝගාවචරය අඩුම වශයෙන් පංචශීලයේ පිටර. එහෙම නැත්නම් ආදී අෂ්ටමක සීලේ, අෂ්ටමක සීලේ, දස සීලේ, සාමනීර සීලේ නැත්නම් භික්ෂු සීලේ පිටර. ඒ පුද්ගලයාටින් වචනයෙන් සිදුවෙන වැරදි හතර නතර වෙනවා. එහෙමනම් සම්මා වාචාව සම්පූර්ණ වෙනවා. සතුන් මරීම සොරකම් කිරීම කාමීත්‍යාචාරය තියා භ්‍රමචර්ය වශයෙන් රැකෙන නිසා කර්මන්තේ සම්පූර්ණයි. ආජීවයේ වශයෙන් හොරකමකින් ජීවත් වෙන්නේ නැහැ සතුන් මැරීමකින් ජීවත් වෙන්නේ නැහැ ආදී විදියට ආජීවයේ සම්පූර්ණයි. ඒකවල සීලඛණ්ඩේ සම්පූර්ණයි. මේ නිසා හරි එල්ලේකින් එක මොහොතක් ඇහිම මෙනෙහි කරනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්පූර්ණයි. ඒ සම්පූර්ණ වීම නිසා මාර්ගාංග සම්පූර්ණ වෙනවා. එතකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ සියල්ලම සම්පූර්ණ වෙනවීම වෙන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ වීම තුළින් පමණයි. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ ඇහිම කියන එකේ දුක්ඛ සත්‍ය වෙන නාම රූප ධර්ම ආත්පසින්ම වටහා ගැනීම අපේ තුලින් සිද්ධ වෙනවා නම් කෙලස් වටේ සිඳලමීම වියලවාලීම සිදුවේ. ඒක වියලවාලුව එතෙන් පටන් මේ සිද්ධිය දිගින් දිගට පවත්වන තාක්කල් හරියට ගහක සෙවල පත්තේ වියලව දැම්මා වගේ ඒ ගහ මැලවිලා යනවා. කෙලෙස් මැලවිලා යනකොට විපාක මැලවිලා යනවා. විපාක පණ දෙනතු යනවා. එතකොට විපාක කර්ම නැතුව යනවා. කර්ම නැති වෙනකොට විපාක නැතුව. මේ විදිහට තමයි මේ වට තුන දැන ගැනීමෙන් වියලවා දැමීමෙන් අපි මෙයින් ගැලවෙන්නේ. ඒ නිසා අපි කරන සෑම මෙනෙහි කිරීමකදීම ඉන්දීම හැකිලිම වශයෙන් සක්මනේදී එසවීම යැවීම වශයෙන් ඉරියව් ප්‍රවැත්වීමේදී ඒ වගේම අහන දකින්න වාරයක් පාසා අපි මේ කරන්නේ විශාල ගැඹුරක් ඇති වැඩක්. නමුත් එක පහරෙන් කරන්න බෑ. මේක දිගට දිගට පැවැත්මෙන් පුරුද්දෙන්ම ජවයක් ඇති කරගෙන තමයි කරන්නේ. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙල බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා විසින් අනුදැන වදාරන්ට යෙදුනේ කරලා සත්‍ය දැකපු නිසායි. අපිට තියෙන්නේ ඒ අනුශාසනාවල ඇති ප්‍රඥාව ප්‍රඥාව වශයෙන් තේරුම් අරගන්න. කරුණාව කරුණාව වශයෙන් තේරුම් අරගෙන අපි ඒ විසේ යෙදවීමෙන් මේක සත්‍යක් සත්‍ය සත්‍ය ක්‍රියා කරගන්න. අපි වශයෙන් ආબોධ කරගන්න. ඒ නිසා මේ කරගෙන යන යෝග ජීවිතයත් මේ ආන ධර්ම දේශනාවත් ඒකාන්තයෙන්ම ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා වැඩපිළිවෙලට ධෛර්යය පිණිස ශ්‍රද්ධාව වැඩි වීම පිණිස ඒ අනුව සතිය සමාධිය වැඩිවීමෙන් ප්‍රඥාව වැඩිවීමෙන් ප්‍රාර්ථනීය වූ ඒ බෝධියට ඒකාන්තයෙන් හේතු භූත වේවා කියලා මම ප්‍රාර්ථනා මේ අනුව තවත් අපිට මේ අංශයේම සාකච්ඡා කරන්න තියෙන නිසා තවදුරටත් ඉදිරියට විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා. අපට කාලය හැමාරෙ නිසා මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. උත්තාවතාචයම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ ජීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාගතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්සං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සත්ව සංපත්ති සිද්ධා ආකාසන්තාච බුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං ආකාසන්තා ච භුම්මත්තා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසන්තා ච භුම්මත්තා දීවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඉදං රක්ඛන්තු මං හරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතාවන්තු